රටේ ඇති වෙලා තියෙන තත්ත්වය සම්බන්ධයෙන් අපි රජයක් හැටියට නොයෙකුත් ක්‍රියාමාර්ග මෙවැනි තත්ත්වයන් ඉදිරියට ඇති නොවන විදියට අපිට පැවරලා තියෙන ගරු අගමැතිතුමා ඇතුළු අපිට ඇමති මණ්ඩලයේ සියලු දෙනාම අපිට පැවරලා තියෙන වගකීම් යටතේ කටයුතු කරන්න අපි සියලු දෙනාම උපරිම උත්සාහයක් ගන්නවා. ඒ අතර වාරේ විශේෂයෙන්ම ශරීරයේම ආවරණය වෙන පරිදි ඕනෑම අඳින ඕනෑම ඇඳුමක් తాවකාලිකව තහනම් කිරීම සම්බන්ධයෙන් මම ಯೋಜනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරා. ඒ අවස්ථාවේදී මොනම හේතුවකටවත් කිසිම කෙනෙක් ඒ සම්බන්ධයෙන් විරුද්ධ වුණේ නැහැ. ගරු අග්‍රාමාත්‍යතුමා පුංචි අදහසක් පළ කරා. මේක සාමාන්‍යයෙන් මුස්ලිම් ජනතාවට බලපාන දෙයක් නිසා මේ තීරණය ක්‍රියාත්මක කරන්නට පෙර මුස්සිම් පූජකතුමන්ලා ඒ පිළිබඳව ඒ අයව දැනුවත් කරන්න කියලා. ඒ අනුව ඒ කටයුතු මා විසින් කරන්නට යෙදුනා. ඉතින් මේ නොයෙකුත් අය පටු දේශපාලන වාසි ගන්න මේ සම්බන්ධයෙන් ගරු අගමැතිතුමාට ගරු මුදල්මැතිතුමාටවත් දිගින් දිගටම විවේචනය කරමින් නොයෙකුත් මාධ්‍යයන් හරහා නැති මතයක් ගොඩනගන්නට උත්සාහ කරනවා. මම ඊටාම කරුණාවෙන් කියන්නේ මෙවැනි පටු දේශපාලන වාසි ගන්න උත්සාහ කරන්න එපා. දරු අග්‍රාමාත්‍යතුමා බොහොම පුළුල් විදියට හිතලා කල්පනා කරලා වැඩ කරන නායකයෙක් හැටියට අපි සියලුම ජාතීන් ජීවත් වෙන රටේ ඉන්දු තීරණ ගන්නකොට ඒ අදාළ අයව දැනුවත් කිරීම අපේ වගකීමක් හැටියට සැලකෙන නිසා එතුමා මේ විදියට සඳහන් කරේ කියන එක මම වගකීමක් ඇතුව කියනවා.